රාණි රාජපක්ෂ මහත්මිය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔව් එහි උභාෂ්‍යගේ පාද නමස්කාර කරමින් මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා ඔව් කෙලින්ම මේ අද මාත්‍රකාවට සම්බන්ධ නැතුව වෙන්නත් පුළුවන් නමුත් ස්වාමින් වහන්සේ මේ චිත්ත චෛතසික uh, පරම්පරාව ස්වභාවය සහ කාර්යභාරය අනුව බලනකොට භවනෙත්‍ය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? භවනෙත්‍ය. එහෙමයි. භවනෙත්‍ය කියලා අපට හඳුන්වන්න වෙන්නේ මේ භවයෙන් ඊළඟ භවයට සම්බන්ධ වෙන තැන. දැන් දැන් අපි බාසුන්න හැකෙනෙක් මේෂන් බාසුන්න හැකෙනෙක් බිත්තියක් බඳිනකොට ඒ බිත්තියෙන් තව බිත්තියකට සම්බන්ධ කරන්න ඕන නම් ඒ සම්බන්ධ තැන අපි හඳුන්වන නෙත්තිය කියලා. අපි අපි කියන එතකොට බාසුන් නැහැ කරන්නේ මොකද්ද මේකෙන් එහා පැත්තට තව බිත්තියක් ගන්න ඕන නම් අරකේ සමහර ගල් එලියට පන්නනවා එලියට පන්නලා තමයි මේ මේ බිත්තිය සම්පූර්ණ එහෙම මට්ටම් කරන්නේ මට්ටම් කළොත් එහෙම ඊළඟ බිත්තිය මේකට හේතු කළාට ඒ දෙකේ සම්බන්ධතාවයක් හැදෙන්නේ නැහැ එතනින් යම් කාලයක ඉරි තලනවා පුපුරනවා ඒක කොන්ක්‍රීට් එකක් දැම්මා වුණත් එහෙම දෙකක් එකට හේතු කරලා දැම්මොත් කාලෙකදී එතනින් ඉරි ගිහිල්ලා වතුර ලීක් වෙන්න ආදිය ගන්නවා. ඒ නිසා මේ nettiය කියලා කියන්නේ ඊළඟ එකක් මේකට සම්බන්ධ කරන්න ඕන නම් මේකෙන් කොටස් පන්නනවා එහා පැත්තට. පන්නලා අනික කොටසුත් එක්ක මේක එකට එකතු කරනවා. ඒතරන්නේ ඒ ඒ ඒක තමයි nettiය කියලා කියන්නේ. අන්න ඒ විදිහට භව nettiය කියලා කියන්නේ දැන් මේ භවයේ චුතිසිත ඇති වෙනවා. චුතිසිත කියලා කියන්නේ ප්‍රතිසන්දිය ඇති කරන්නට යම් කර්ම වේගයක්ද උදා වුනේ කර්ම වේගයේහි ප්‍රමාණය මත චිත්ත පරම්පරාව අඛණ්ඩව ගෙනihin ගෙනihin ගෙනihin යම් මොහොතක ඒක නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන අන්තිම සිත තමයි චුතිසිත කියලා කියන්නේ. හැබැයි චුතිසිත ඇති වුණාට එතනින් එහාට මේක නිනවුනතු යන්නේ නැහැ. එසැනින්ම ඊළඟ ප්‍රතිසන්දිසිත ජනිත කරනවා. ඒ ප්‍රතිසන්දිසිත ජනිත කරන්න දැන් අපිට පේනවා මෙතන ජීවිතේන්ද්‍රිය චෛතසිකයේ තියම් සම්බන්ධතාවයක් තියෙනවා. ඒ ඒ ජීවිතේන්ද්‍රයේ චෛතසිකේ තිබුණා වුණාට ඒ තනත්තා තුළ තෘෂ්ණාව නැතිනම් ඊළඟ භවයේ ජනිත කරන්න බෑ. රහතන් වහන්සේගේ සිතේ ජීවිතේන්ද්‍රී රූපේ තියෙන ජීවිතේන්ද්‍රයේ චෛතසිකේ තියෙනවනේ. තිබුණා. රහතන් වහන්සේට චුතිසිත ඇති වෙච්ච ගමන් ඊළඟ ප්‍රතිසන්ත සිතක් ඇති කරවන්න ජීවිතේන්ද්‍රයට පුළුවන් කමක් නැහැ. එහෙමනම් එතන වඩා බලවත් සාධකේ වෙන්නේ තණ්හාව. තණ්හාව. එනිසා බුදුරජාණන් වහන්සේ භව නෙත්‍ය හැටියට හඳුන්වන්නේ තණ්හාව. එනිසා රහතන් වහන්සේ හඳුන්වනවා භව නෙත්‍ති කීනා. භව නෙත්‍ය ශය කරපු, අහෝසි කරපු කෙනෙක්. ඒ නිසා මනසේට චුතිසිත ඇති වෙනකොට ඊළඟ භවයත් එක්කලා සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ එතකොට අර චරිමක චිත්තය කියලා මම එදා සඳහන් කරපු එක එතන භවනේ නෑ නේද? ඒ චරිමක මොකක් චරිමක චිත්තය නේද? චරිමක චිත්තය කියලා කියන්නේ අන්තිම සිත කියන එක. එතකොට චරිමක චිත්තය කියලා කිව්වන් පස්සේ අර දැන් බාසුන් නැහැ මෙතනින් ආයේ ගල් පන්නන්න මේක මෙතනින් ඉවර කරනවා. ඒක එතනින් ඉවරයි. ඒ වගේ වැඩක් රහතන් වහන්සේ උතන. එතකොට ඒ ඔබතුමිය අහපු ප්‍රශ්නේ ඊටාම වැදගත්. මොකද ඒක ඇත්තටම මේ අද අද සාකච්ඡාවට ඍජුවම සම්බන්ධයි මේ ජීවිතේන්ද්‍රයත් එක්කලා. මොකද ජීවිතේන්ද්‍රය තුලිනුත් කරන්නේ එක සිතක් නිරුද්ධ වෙනකොට ඊළඟ සිත ඇති කරවන්නට යම් ජීවත් කරවන්නට යම් බලපෑමක් ඇති කරන්නේ. ඒ නිසා තමයි සත්‍යය පරිණිරවාණයටපත් වෙනකම් මේ චිත්ත පරම්පරාව අකණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි ඒ ඒ චෛතසිකයක් හැටියට ඒකේ ගුණ එහෙම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ ගුණයට විතරක් පුළුවන් කමක් නැහැ. සියල්ල මැඩගෙන මේක නඩත්තු කරන්න බෑ. මේක ඉදිරියට ගෙන යාමේ පූර්ණ බලය තියෙන්නේ තෘෂ්ණාවට. තෘෂ්ණාව. ඒ කියන්නේ එක භවයක් නිරුද්ධ වෙලා ඊළඟ භවය ආරම්භ කිරීමේ වගකීම බලය කෘත්‍ය සියල්ල පැවරෙන්නේ තණ්හාව මත. ඒ නිසා තමයි භවනෙත්‍ය හැටියට තණ්හාව දක්වන්නේ. එහෙම ස්වාමීන් වහන්සේ ඒක තේරුණා. එතකොට ස්වාමීන් වහන්සේ තණ්හා වත් එක්කම තවත් එකට යන අනිවාර්ය ධර්මයක් තමයි අවිද්‍යාව. ඔව්. අවිද්‍යාව තණ්හා දෙක. අවිද්‍යාව මත තමයි තණ්හාව නඩත්තු වෙන්නේ. අවිද්‍යාව නැත්තම් තණ්හාවට පවතින විදිහක් නැහැ. ඒ නිසා තමයි තණ්හාව දුරු කිරීමේ උපාය මාර්ගයේ හැටියට බුදුරජාණන් වහන්සේ ආරෂ්ඨායක මාර්ගය දක්වනකොට කෙලින්ම එතන සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය තමයි මৌলিক වෙන්නේ. සම්මා දිට්ඨියෙන් කරන්නේ අවිද්‍යාව දුරු කිරීම. අවිද්‍යාව දුරු නොත් විතරයි තණ්හාව දුර. දැන් බොහෝ දෙනා කල්පනා කරනවා දන් දීම තමයි මේක අත්හරින්න තියෙන ක්‍රමය නෑ දන් දීමෙන් කරන්න පුළුවන් වෙන්නේ අපිට తాවකාලිකව යම් කිසි දෙයකට තියෙන බැඳීම් දුරු කරලා තව කෙනෙකුට යහපතක් කරන්න පුළුවන්. හැබැයි ඒක නෙකී නෛෂ්කාම්ම්‍ය කාමයන්ට තියෙන බැඳීම කැමැත්ත දුරු කිරීම. ඒ කැමැත්ත දුරු වෙන්නේ මෙතන කැමති වෙන්නට තරම් වැදගත් යමක් නැහැ කියන අවබෝධයත් එක්ක. ඒ අවබෝධය තුළින් තමයි අවිද්‍යාව දුරු කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ හොඳටම තේරුණා.